පිරුවන් සරණයි. පිරුවන් සරණයි. අම්ලයි අපිට ආරම්භ කරන්න පුළුවන්. හැමදිනාටම පිරුවන් සරණයි. අද අපි සුපුරුදු පරිදි එකතු වෙන්නේ බ්‍රහස්පතින්දා දිනයන්හි සවනට සිසර්ස් ඔස්සේ කරන ධර්ම සාකච්ඡාවටයි ධර්ම දේශනාව සහ සාකච්ඡාවට අදත් කලකට පසුව අප කෙරෙහි මහත් කරුණාවෙන් අපිට සම්බන්ධ වෙනවා නව ශ්‍රීලන්තයේ සිට පූජ්‍යපාද වැඩිමඩි චිනාලංකාර ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව සවනට සිසිරස වෙනුවෙන් පාද නමස්කාර කොට පිළිගන්නවා. ඒ වගේම ගෞරවයෙන් යොමු වෙනවා ස්වාමීන් වහන්සේ අපිට පසුගිය සාකච්ඡා පිළිබඳව යම් කිසි මතකයක් අවදි කරවමින් අද දේශනාව කරුණාවෙන් ආරම්භ කරන ලෙස ස්වාමීන් වහන්සේ සර්වන් සරණයි. නමෝ තස්ස භගවතු වරහතු නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ ਸਰවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සියලුම ධර්මයන් පරෝපදේශ රහිතව ਸਰවඥතා ඥාණයෙන් තමන් වහන්සේම අවබෝධ කොටගත්තා වූ ඉවත් කළ යුතු ධර්මයන් ඉවත් කළා වූ වැඩිය යුතු ධර්මයන් වැඩුවා වූ ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගත යුතු ධර්මයන් ප්‍රත්‍යක්ෂව අවබෝධ කොටගත්තා වූ මහා කාරුණික වූ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට උන්වහන්සේගේ අනන්ත බුදු ගුණ සිහිපත් කරලා මේ වෙලාවේදී වැඳ නමස්කාර නමස්කාර වේවා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ප්‍රඥාවෙන් දැකවදාලා වූ දැනවදාලා වූ දේශනා කොට වදාලා වූ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මස්කන්ධයට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ নমස්කාරය වේවා. ඒ උතුම් වූ සුපරිසුද්ධ වූ ධර්ම මාර්ගයේ ගමන් කොට ශ්‍රාවක භාවයේ පිහිටා සසර දුකින් මිදී නිවන් සැනසුණා වූ අනන්ත ගුණධාරී වූ අෂ්ටාර්ය කුජර මහා සංඝ රත්නයේට මේ මේ අවස්ථාවේදී වැඳ නමස්කාර කරන මාගේ নমස්කාරය වේවා. බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට নমස්කාර කිරීම තුළ පහළ වන්නා වූ කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ පුණ්‍ය චේතනාවන්ගේ ආනුභාව බලයෙන් බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නය අනන්ත අපරිමාණ ගුණානුභාව බලයෙන් මේ කතාව මේ වචන අසාගෙන සිටින්නා වූ යහපත් අදහස් ඇති කල්යාණ මිත්‍රයේ පින්වත් හැම දිනාගේම సంతාන තුළ පහළ වන්නා වූ කුසල ධර්මයන්ගේ පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාව බලයෙන්ුත් අද මේ වේලාවේදී සිහිගන්වා ගන්නට මතක් කරලා දෙන්න සාකච්ඡා කරන්නට ඉදිරිපත් කරගන්නා වූ කරුණු සියල්ලක්ම අපේ පින්වතුන්ට හොඳින් තේරුම් ගැනීමට ශක්තිය අවදි වේවා සිහිය අවදි වේවා නුවණ අවදි වේවා මේ පින්වත් හැම දිනාටම ලෞතර බුදුරජාණන් වහන්සේගේ ගාම්භීර ධර්ම කොටාශයක ගැනෙන ඊටාම ගැඹුරු ධර්ම කාණ්ඩයක් මේ වෙලාවේදී මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ධර්ම කරුණු ඊටමත් මොහොතින් වැටහේවා අවබෝධ වේවා තේරුම් ගන්න ලැබේවා. මේ ධම් පිළිබඳව හිතීම මේ ධම් පිළිබඳව මෙනෙහි කිරීම මේ ධම් පිළිබඳව මානසිකාරයේ යෙදීමම සෑම දිනාටම ධර්ම මාර්ගයක් නිර්වාණ මාර්ගයක්ම වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සම්මත වශයෙන් කතා කරන්නා වූ අවුරුද්දක් ඉදිරිපත් වුණා 2018 අවුරුද්ද 2018 අවුරුද්දේ ඉතින් මේ ආරම්භ කරන්නා වූ සාකච්ඡාමය වැඩසටහන ඊ타මත්ම හොඳින් සාර්ථකව සිද්ධ කරගෙන යන්නට සෑම දිනාටම හැකි වේවා. ලෝකයට සම්බන්ධ සියලුම කටයුතු ඉතින් කරන්න සිද්ධ වෙනවා. තම තමන්ගේ ප්‍රමාණීය දක්ෂතාවයේ වගකීම් වල හැටියට ඒවත් කරන ගමන් තමන්ට ආධ්‍යාත්මික ගුණ ශක්තිය දියුණු කරගන්නට මේ තුලින් කාලය වෙන් කරගන්නටත් හැකි වේවා ඒ වගේම ඒ කාලේ නියම ප්‍රයෝජන ගන්නටත් ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා ඉතින් සෑම දිනාටම යහපත් නව වසරක් වේවා. ධර්මයෙන් වැඩෙන කාලයක් වේවා. ඉතින් අපි මේ ප්‍රාර්ථනාවත් එක්ක තමයි මේ අදට નિયમિત කරුණු ටික සිහිපත් කරගන්න අපි යොමු වෙන්නේ. මේ දවස්වල අපි මේ පහුගිය දවස්වල අපි කියාගෙන ආවේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිතර කතා කරන්නේ නැති හැමතැනමත් කතා කරන්නේ නැති නමුත් කතා කළ යුතු සහ දැනගත යුතු ධර්ම ගුණ පිළිබඳවයි. ඉතින් අපි මේකට මාතෘකාව වශයෙන් තියාගත්තේ මේ ප ဋ ාණ දේශනාව කියලා. ප ဋ ාණී කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම අතිශය ගැඹුරු කාරණයක් කියන බව හොඳටම අපි සිහි ගන්නව ගන්න ඕනේ. ප ဋ ාණ කියන එක ඊටාම ගැඹුරුයි. ඊටාමත්ම සූක්ෂමව තිබෙන්නා වූ පිහිටා තිබෙන ක්‍රියාත්මක වෙන විවිධාකාරයෙන් මතුවී එන තිබෙන ධර්ම ගුණ ප්‍රමාණයක් ධර්ම ගුණ කොටසක් තමයි ඔය ප ဋ ාණ ධර්ම යටතේ කතා කරන්නේ. ඒක 24ක් අපි කියනවා සූවිසි ප ဋ ාණී කියලා 24 කරුණු 24ක්. ඉතින් මේ අපි පහුගිය දවස්වල මේවා ඉතින් කතා කරගෙන ආවා. ඉතින් අද මාතෘකාවට යන්න කලින් මේ අපි කරපු දේ මොකක්දයි කියලා නැවත සිහියට ගන්න එක වටිනවා. නැත්තම් දැන් මේ අපේ පින්වතුන්ගේ එදිනදා වැඩ කටයුතුත් එක්ක සහ වෙනත් වෙනත් ධර්ම පැත්තට හැරිලා හිටපු නිසා විමුත් සමහරට මේ මාතෘකාවේ තිබෙන ගැඹිරත්වයක් මතක නැති වෙලා කොහෙද අපි කතා කරේ මොනවද කිව්වේ කියලා තමතක වෙලා යන්න පුළුවන්. මේ ඉස්සර වෙලා අපි මෙහෙම හිතාගනිමු. ප්‍රධාන වශයෙන් ධර්ම පැති දෙකක් තියෙනවා. පැති දෙකක් තිබෙනවා ධර්ම පැති. එකක් තමයි හේතුඵල වශයෙන් පවතින ධර්ම පැත්ත හේතුඵල නැතුව පවතිනා වූ ධර්ම පැත්ත. හේතුඵල හැටියට හේතුවක ඵලයක් හේතුවක ඵලයක් හැටියට සංකතව පහළවන්නා වූ මතුවෙන්නා වූ ක්‍රියාත්මක වන්නා වූ ධර්ම ගුණයක් ධර්ම කාණ්ඩයක් ධර්ම පරාසයක් තිබෙනවා. ඒ තමයි සංසාරයට බර වෙලා තිබෙන ධර්ම ටික. සංසාරයට සංසාරයට යන් සංසාරයේ ගමන් කරන සත්වයා ඒ ධර්මාශය තමයි ඔය මේ මේ ක්‍රියාත්මක වෙන හේතුඵල ධර්ම යටතේ. අනිත් කාණ්ඩේ තමයි හේතුවක ඵලයක් නැතුව හේතුවකුත් නොවන ඵලයකුත් නොවන්නා වූ ධර්මපැත්ත. ඒකට කියනවා අසංකත ස්වභාවය කියලා. අසංකත ධාතුව කියලා කියන්නේ නිවන. එතකොට සංකතව පවතිනා වූ හේතුවක ඵලයක් හැටියට මතුවෙන පිහිට වෙන මේ පහළ වෙන ධර්ම තමයි මෙහා පැත්තට තියෙන්නේ. එතකොට මේ හේතුඵල ධර්ම අවබෝධ කරගන්නේ නැතුව නිවනකට යන්න බෑ. නිවනක් අවබෝධ කරගන්න බෑ. හේතුඵල ධර්ම බුදුරජාණන් වහන්සේ ගැඹීර විදියට මේ හේතුඵල ධර්ම දේශනා කරනවා. එතකොට ඒ හේතුඵල ධර්ම දේශනා කරන බුදුරජාණන් වහන්සේ මේ කෙටියමුත් දේශනා කරනවා ඊළඟට තරමක විස්තරයක් හැටියටත් දේශනා කරනවා අතිශය ගැඹීර විස්තරයක් හැටියටත් දේශනා කරනවා අපි මේක මතක් කරා අ උපාදානස්කන්ධ පහක් එක මේ පහකට ගොඩ කරලා උපාදානස්කන්ධ පහක් වශයෙන් මේ හේතුඵල ධර්මයේ දුක්ඛ ස්කන්ධයක් යටතේ ක්‍රියාත්මක වෙන ස්වභාවය දේශනා කරනවා. එතකොට මේ පංච උපාදානස්කන්ධය අරගෙන ඒක දුක්ඛ ස්කන්ධයක් ඊට පස්සේ ඒ පංච උපාදානස්කන්ධේ ඇතිවෙන්න හේතුව දුක්ඛ සත්‍යයට හේතුව ඊට පස්සේ ওই විදිහට දේශනා කරන හේතුවර කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන්. එතකොට මේ තණ්හාව හේතුව කරගෙන ඔය විදිහට චතුරාර්ය සත්‍ය ධර්ම ගොනු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ මාතෘකාව යටතේ හේතුඵල සංග්‍රහයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඔන්න එක හේතුඵල දේශනා කරන විදියක්. එතකොට මේ ඊළඟට ඕකෙත් තියෙන හේතුඵල. ඕකත් අතිශය ගැඹීර අභිධර්මයක්. ඔක සූත්‍රයේ දේශනා කරත් අභිධර්ම විස්තරාත්මකයේ හැරි තිබුණත් ඒක ගැඹීර ධර්මයක්. ඊළඟට මේ මධ්‍යම විදිහට එක්තරා විස්තරාත්මක විදිහකට බුදුරජාන් වහන්සේ හේතුවයි ඵලයයි දේශනා කරන මේ කියන්නේ නිවන නෙවෙයි හේතුවයි ඵලයයි මේ සංස්කාර පැත්තට තියෙන ඒවා එහෙම දේශනා කරන බුදුරජාණන් වහන්සේ අර අපි මතක් කරගත්තා වගේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං ආදි වශයෙන් පටිච්ච සමුප්පාද අංග 12ක් ඉදිරිපත් කරගෙන ඒකී ආකාරයෙන් සංසාරේ හේතුයෙන් ඵලයේ හේතුයෙන් ඵලයේ හේතුයෙන් ඵලය එකිනෙකට සම්බන්ධ වෙලා යන විදියක් දේශනා කරනවා. ඔන්න ඒ විදිහටත් හේතුඵල දේශනා කළා. ඉස්සෙල්ලා චතුරාර්ය සත්‍ය වශයෙන් ඊට පස්සේ ඊට දෙවනුව පටිච්ච සමුප්පාද වශයෙන් මේක මතක් ඇති. දැන් මේ කියනකොට මතක් වේවි. මෙහෙම දේශනා කළා. එතකොට ඊළඟට තව ඊටත් වඩා එහා ගිය විස්තර ගොඩක් තිබෙන ආකාර ගොඩක් තිබෙන ණය ක්‍රමත් ගොඩක් තිබෙන මේ ඊටාම සූක්ෂම වෙච්ච ධර්ම කාණ්ඩයක් ඒ කියන්නේ ප ဋ ාණ ධර්ම හැටියට ප ဋ ාණ ධර්ම මාතෘකාවට තේ විස්තර කරනවා හේතු ප්‍රත්‍ය ධර්ම කියලා චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් කිව්වා, පටිච්ච සමුප්පාද අංග ධර්ම වශයෙන් කිව්වා, ප්‍රත්‍ය ධර්ම වශයෙන් කියලා දෙනවා. ඒ කියන්නේ හේතු මේ කියන්නේ ප්‍රත්‍ය ධර්ම මුල් කරගෙන. ඒ ප්‍රත්‍ය ධර්ම යන 26 නේ කිව්වේ. එතකොට ඒක තමයි අපි අර මේ මීට කලින් හේතුපත්‍ය ආරම්මන ප්‍රත්‍ය ආධිපති ප්‍රත්‍ය අනන්තර සමානන්තර වගේ මේ 24 අපි ගොනු කරගත්තේ. ඒ මාත්‍රිකා වේ මාත්‍රිකා 24 අපේ පින්වතුන්ට මතක ඇති මේ මාත්‍රිකා 24 අතර යටතේ අපි කතා කරන්නට දේශනා කරන්නට කියලා දෙන්න සාකච්ඡා කරන්නට පටන් ගත්තේ ඒ පිළිබඳව මුල් හැඳින්වීමකුත් කරලා හේතු ප්‍රත්‍ය කියන්නේ මොකද්ද කියන එක යටතේ. අපි ඊට පස්සේ හේතු ප්‍රත්‍ය කියන්නේ මොකද්ද? ඊට පස්සේ ආරම්මන ප්‍රත්‍ය කියන්නේ මොකද්ද? ඔය විදිහට ප්‍රත්‍ය කියන ධර්ම ටික මේ ගොඩාක් කියාගෙන කියාගෙන ආව ඇවිල්ලා 20 විතර මහපිරි නැවතුණා. 20ක 20 වගේ වෙනකොට මම හිතන්නේ නැවතුණා. තව ඒ ප්‍රතිවිෂය හතරෙන් තව හතරක් විතර තිබෙනවා මේ අපිට ගොනු කරගෙන සාකච්ඡා කරන්න කතා කරන්න. ඉතින් මේ ඒකට දැන් ආය අපේ පිඟුතුන්ගේ හිත ඒ පැත්තට යොමු කරගන්නට කලින් මේ ප ဋ ාණ කියන වචනේ තේරුම නැවත හිතා ගන්න. ප ဋ ාණ කියන වචනේ තේරුම මේ নানা ප්‍රකාර ප්‍රත්‍ය ධර්ම තියෙනවා එකක්. එතකට ඔය කුසල අකුසල අව්‍යාකෘත ආදී ධර්මය වූ හේතු ප්‍රත්‍ය වශයෙන් එකට එකට ගලපලා ගලපලා වෙන් කරන අර්ථ දක්වන ක්‍රමයක් තියෙනවා. අනිත් එක තමයි විශේෂයෙන්ම සරුව බුදුරජාණන් වහන්සේගේ ਸਰවචතා ඥාණය හොඳට පැහැදිලිව දිගහැරලා ගමන් කරවන්න පුළුවන් විශාල මාතෘකා ධර්මකාණ්ඩයක් තමයි මේ. නානත් ප්‍රකාර නොයෙක් හේතු හේතු ධර්මයන් තියෙනවා ප්‍රත්‍ය ධර්මයන් තියෙනවා කියන එක මේකට කිට්ටුවෙත් තියාගන්න ඕනේ. අපි අහලා තියෙනවනේ බුදුරජාණන් වහන්සේ අර රුවන්ගේ වැඩ ඉඳගෙන මෙනෙහි කරා කියලා ධර්මයේ. ඒ තමයි මේ ගැඹීර වූ මේ තැනක බුදුරජාණන් වහන්සේ හේතුඵල ධර්ම මේ මෙනෙහි කරා. දැන් ඔයක තමයි අපි කියාගෙන මේ කියාගෙන ඉන ධර්ම වල අපි වචනයක් පාවිච්චි කරනවා මෙතන pāli භාෂාවේ පච්චය කියලා. ඒක සිංහල භාෂාවට කැඩලා පරිවර්තනය වෙනවා ප්‍රත්‍යය කියලා. ප්‍රත්‍යය. සිංහලෙන් ප්‍රත්‍යය කියනවා පාලි භාෂාවෙන් මාගධි භාෂාවෙන් කියනවා පච්චය කියලා. එතකොට මේ මේ පච්චය කියන වචනේ තේරුම තමයි උපකාරක ධර්මය කියන එක. පච්චය ධර්ම කියලා කියන්නේ උපකාරක ධර්ම. තවත් උපකා තවත් ඒකට උපකාරක උපකාරක ධර්මය. තවත් දෙයකට තවත් ධර්මයකට උපකාර වෙන ධර්මය. ඒක තමයි ප්‍රත්‍ය ධර්මය කියලා කියන්නේ. මේ ඒ ප්‍රත්‍ය යම් කිසි ප්‍රත්‍ය ධර්මය තවත් එකකට උපකාර වෙනවා නම් ප්‍රත්‍ය වෙනවා නම් අපිට තේරුම් ගන්න ඕන මේ වෙලාවේදී ඇයි යමක් යම් ධර්මයක් අනිත් ධර්මයකට උපකාර වෙන්නේ ප්‍රත්‍ය වෙන්නේ හැම එකකටත් ඒක පුළුවන්ද එහෙම හිතුවාම අපිට තේරෙනවා දැන් මිනිස්සෙක් ඉන්නවා මිනිස්සෙක් තව මිනිස්සෙකුට උදව්වක් කරනවා. එතකොට මිනිස්සයා ඉන්නවා තව මිනිස්සෙකුට උදව්වක් කරනවා. මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් උදව්ව ලබනවා. වෙනත් කෙනෙකුගෙන්. ඒ මිනිස්සයා මිනිස්සයා තව අනිත් මිනිස්සයාට උදව් කරන්නේ යම්කිසි ගුණයක් නිසායි. ඒක ওই කරුණා ගුණය, මෛත්‍රී ගුණය ඒක නෙවෙයි. එහෙමකුත් තියෙන බව හැබැයි. මිනිස්සෙක් තවත් මිනිස්සෙකුට උදව් කරන්නේ තවත් කෙනෙකුට උදව් කිරීමට තරම් හැකියාවක්, ශක්තියක්, බලයක්, ගුණයක් ඒ මිනිසයා ළඟ තියෙන නිසායි. කරුණාවත් ඒක වෙන්න පුළුවන්. මෛත්‍රියත් වෙන්න පුළුවන්. මිනිස්සෙක් තවත් මිනිසෙකුට උපකාර වෙන්නේ උදව් වෙන්නේ ඒ මිනිසයාට තවත් කෙනෙකුට උදව් වෙන්න උපකාර කරන්නට උපකාර වෙන්න පුළුවන් හැකියාවක් ගුණයක් එවැනි ශක්තියක් එයා තුළ තියෙන නිසායි. එතකොට හොඳට තේරුම් ගන්න මෙතන ධර්මතා දෙකක් තියෙනවා. එකක් තමයි මිනිස්සයා. අර උදව්ව ලබන එක්කිනා නෙවෙයි. එකක් තමයි මිනිස්සයා. ඒ මිනිස්සයා එකක් ඒ මිනිස්සයාගේ ළඟ තිබෙන උදව් කිරීමේ හැකියාව කියන එක තව එකක්. ඕක ධර්මතා දෙකක්. එතකොට මේ සමහර වෙලාවට ඉන්නවා මිනිස්සු මිනිස්සු ඉන්නවා එයා තවත් කෙනෙකුට ඒ මිනිස්සු උදව් කරන්න යන්නේ හිතලා බලන්න ඇයි උදව් කරන්න යන්නේ නැත්තේ කියලා. මිනිස්සයා හිටියට ඒ මිනිස්සුන්ට තවත් කෙනෙකුට උදව් කිරීමේ හැකියාව කියන එක නැහැ. එතකොට ඒක නිසා යන්නේ නැත්තේ. දැන් මෙතන මේ කියන කතාවේ මිනිස්සයා ඉන්නවා මිනිස්සයා තවත් එක්කෙනෙකුට උදව්වක් කරනවා. ඇයි උදව් කරන්නේ? උදව් කිරීමේ හැකියාව, ශක්තිය යාගව තියෙන නිසා. එතකොට උදව් කිරීමේ හැකියාව, ශක්තිය කියලා කියන්නේ 아무තු ධර්මයක්. 아무තු ධර්මයක්. එතකොට ඒ මිනිස්සයා කියන මිනිස්සයාට කියන නමක්. මිනිස්සයා ප්‍රත්‍ය ධර්මයයි. ඒ කියන්නේ උපකාර වෙන්න පුළුවන් උපකාරක මිනිසයා. එතකොට උපකාරක මිනිසයා ගාව තිබෙන උපකාරක හැකියාව, උපකාරක ගුණය, උපකාරක ශක්තියද කියනවා. උපකාරක ශක්තිය ප්‍රත්‍ය ශක්තිය කියලා. දැන් බලන්න ප්‍රත්‍ය ධර්මය ප්‍රත්‍ය ශක්තිය ප්‍රත්‍යයක් තියෙනවා උපකාරක ධර්මයක් ඒක ඇතුලේ තමයි උපකාරක ශක්තිය තියෙන්නේ. තවත් එකක් අපි හිතමු මෙහෙම අපි මේ විදිහට හිතමු දැන් සමහර බෙහෙත් තියෙනවා. ඒ බෙහෙත් වල තිබෙනවා රෝගයකට රෝගයක් නිවාරණය කරන ගතිය. දැන් බෙහෙතක් කියලා කිව්වම ඒක ද්‍රව්‍යාත්මක දෙයක්. ඒක ද්‍රව්‍යයකින් ද්‍රව්‍යයක්. මොකක් හරි බොන එකක් හරි කන එකක් හරි. ඒක ඒකේ ඇතුලේ තිබෙනවා දැන් මේ අමුතුම ಗುಣ විශේෂයක් ශක්ති විශේෂයක්. අර ලෙඩක් නැති කරන. ලෙඩකට පිට වෙන ලෙඩක් සමනය කරන. එතකොට අපි මේ මේ අපි හිතමු බෙහෙත් පෙති ගන්නවා කියලා. දැන් මේ බෙහෙත් පෙති බෙහෙත් වතුර ඒව ඇවිල්ලා අපි හිතමු බෙහෙත් බෝතලයක් බෙහෙත් පෙති 10ක් දැන් මේ බෙහෙත් පෙති ගණන් කරන්න පුළුවන්. පෙත්ත ගත්තාන් පස්සේ ගණන් කරන්න පුළුවන්. ඒක අර ප්‍රමාණය ප්‍රමාණ කරලා තමයි ගණන් කරන්නේ. හැබැයි ඒ තමයි ප්‍රත්‍ය ධර්මය. ඒ පෙත්තක් හැදිරී තිබෙන බෙහෙත ඇතුලේ තිබෙනවා ලෙඩ නිවාරණය කරන සමනය කරන ශක්තියක්. පෙත්තක් පේනවා ශක්තිය ශක්තිය පේන්නේ නැහැ. ඒක ඒක ඇතුලේ කැවිල කෙටිලා තියෙන එක. එතකොට මේ බෙහෙත් පෙත්ත ඇතුලේ තියෙන බෙහෙත් ගතිය කියලා එකක්. ඒකට කියනවා බෙහෙත් ශක්තිය, ප්‍රත්‍ය ශක්තිය. අන්න ඒ වගේ බෙහෙත් පෙත්තයි බෙහෙත් පෙත්තේ රෝග නිවාරණ ශක්තියයි කියලා කියන්නේ එකම දෙයක් එක තැන තියෙනවා. කතා කරනකොට අපි ඉතින් කියනවා බෙහෙත් බිව්වයි කියලා. ඉතින් අර ශක්තියක් ගැන අපි එහෙම කතා කරන්නේ ලෝක විවහාරේ. මේක මේ ගැඹුරින් හිතනකොට ගැඹුරින් මෙනෙහි කරනකොට කල්පනා කරනකොට තමයි ඒක මතුවෙන්නේ. දැන් මේ ඔය වගේ දහම් කට්ටලයක් තමයි ධර්ම කාණ්ඩයක් විස්තරයක් තමයි අපි මේ දක්වාම ඔය බුදුරජාන් වහන්සේගේ ඔය ඒ විස්තර කරලා තියෙන ඔය අපේ සරියු ස්වාමීන් වහන්සේ ගෞරවයෙන් ඒ විස්තර කරලා තියෙන ධර්ම කාණ්ඩයේ බලාගෙන බලාගෙන අපි ඒ වගේ තැනක් තමයි අපි දැන් මේ දක්වාම කතා කරගෙන කතා කරගෙන ආවේ. ඒකට ප්‍රත්‍ය ධර්මයයි ප්‍රත්‍ය ශක්තියයි. දැන් ඒ වගේ මේ ප්‍රත්‍ය උපකාරක ධර්ම 24ක් තියෙනවා කියලා කිව්වා. උපකාරක ධර්ම 24ක්. ඒ උපකාරක ධර්ම 24 අපි කිව්ව අවසානයේට මං හිතන හැටියට විප්‍රයුක්ත ප්‍රත්‍යය තමයි කිව්වේ කියලා. ඒ කියන්නේ අත්ති සම්පයුක්ත ප්‍රත්‍යය විප්‍රයුක්ත ප්‍රත්‍යය කියලා. ඉතින් එතනින් ඊට පස්සේ අපි ඉස්සරහට ගියේ නැහැ. යම් යම් කටයුතු කාරණා බහුල වීම නිසා අපේ ඒ සාකච්ඡාව මග නතර වුණා. දැන් අපි මේක අවදි කරලා ගන්න ඕන. මේ කතාව හරි හරි ගැඹිරයි. හරිම ගැඹිරයි. මේක ਸਰවචතා ඥාණයට විශේෂ වෙන්නා වූ කොටසක් අපි මේ දැන් අපි මේ දේශනා කරන ස්වාමීන් වහන්සලා වුණත් ඒ කියලා තිබෙන්නා වූ න්‍යාය ධර්මයක පිළිහිටලා තමයි මේ දේශනා කළා තිබෙන්නා වූ න්‍යාය ක්‍රමයක් තිබෙන. ඒවා ගලපලා දේශනා කළා තියෙන පහදලා තිබෙන ධර්ම න්‍යායක් තියෙන. ඒක ප්‍රත්‍යවේක්ෂා කරන්ටයි හිතන්ට මෙනෙහි කරන්ට උපකාරකයි. ඒ න්‍යාය තාම ඉතුරු වෙලා තියෙනවා මේ ලෝකයේ මේ ධර්මයේ. භාෂාව වශයෙන් ධර්ම විස්තර වශයෙන් ඉතුරු වෙලා තියෙනවා. ඒක නිසා තමයි කියන්න පුළුවන්කම මේ බුදුරජාණන් වහන්සේට ඒ න්‍යායත් පුළුවන් බුදුරජාණන් වහන්සේට හොඳට පේනවා. ඒක නිසා දේශකයන් වහන්සේලා කියලා දෙන්නා අය ඒ ධර්ම න්‍යාය අනුගමනය කරලා ඒකෙන් තමයි ධර්ම හුලන්නේ. මේ පින්වතුනුත් ඒකට දක්ෂ වෙන්න ඕනේ. හිතන්න ඕනේ, මෙනෙහි කරන්න ඕනේ. හැම වෙලාවෙම හිතන්න ධර්මයක් තිබෙනවා ධර්මයේ උපකාරක ධර්මයක් තිබෙන උපකාරක ධර්ම ඇතුලේ උපකාරක ශක්තියක් තියෙනවා කියන එක හොඳට හිතේ තියාගන්න ප්‍රත්‍යක් තියෙනවා ප්‍රතිශක්තියක් තියෙනවා මේ කතා කරන්නේ ප්‍රතිශක්තිය වලින් යුක්ත වෙච්ච ධර්ම කොටවල් ඊළඟට මේක කතා කරන්න කලින් අපි තව ටිකක් මේ දිගහැර ගත්තා ඒ තමයි අපි කතා කරා මේ මේ ටික කතා කරනකොට මතක ඇතුව හිතේ තියාගන්න ඕනේ මේ මේ ලෝක ව්‍යවහාර ලෝක ව්‍යවහාරයේ තිබෙන්නා වූ මේ උපමාදි දේවල් ගත්තට කියලා දෙන්න මේ කතා කරන්නේ නම් ලෝක ව්‍යවහාරයෙන් කතා කරපු ධර්ම කෝණ්ඨාස නෙවෙයි ව්‍යවහාරයේ තිබෙන ඒවා නෙවෙයි චිත්ත චෛතසික රූප නිබ්බාන නිර්වාණ මේ චිත්තචෛසික රූප නිර්වාණ කියන සියුම් වූ පරමාර්ථ ධර්මයකට බැහැලා චිත්ත පරමාර්ථ ධර්මයට බැහැලා චෛතසික පරමාර්ථ ධර්මයට බැහැවා බැහැලා රූප පරමාර්ථ ධර්මයට බැහැලා නිර්වාණ පරමාර්ථ ධර්මයට බැහැලා ඒ වගේ තමයි ඒ ඒ ගැඹුරක තමයි මේක කතා කරන්නේ යම්කිසි කෙනෙකුට හැම වෙලාවෙම ඒ තැනක හිත යොමු කරලා ඒ තැනක ඒ ධර්මයක හිත රඳවා ගන්නට යොමු කරලා තියාගන්න ඒ පැත්ත හිතා ගන්න පුළුවන් නම් මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් ලෞතර බුදුරජාණන් වහන්සේගේ මට්ටමට නැති වුණාට නිවන් අවබෝධ කරගන්නට පුළුවන් ප්‍රමාණයට යම් ධර්මයක් ගොඩනගා ගන්න පුළුවන්. අනිත් තමයි මේ ධර්මය සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමෙන් මාර්ගඵල ප්‍රතිවේදේ කරගන්නට ඒකාන්තෙම හේතු වෙන තරයි. ඒ වගේම ඊ타මත්ම ගැඹීර වූ ධර්මයක් සසර සතර දුක් සසර දුකින් මිදිලා නිවනට යන්න සතර දුකින් මිදෙන්න උපකාරණ ශ්‍රේෂ්ඨ වූ උතුම් වූ ධර්මයක්. ඒක නිසා හරි ගැඹුරින් තියෙන ධර්මයේ හොඳට අහන්න හැබැයි මේක ගොඩක් හිත නුවණ සිහිය මෙහෙවන්න පුළුවන් අයට තමයි ඇත්ත වශයෙන්ම මේක ගැළපෙලා යන්නේ. අනිත් අය ටිකක් අමාරු වෙයි කියලා ඒකත් කියන්න ඕනේ. එතකොට දැන් මේ මම කියපු ටික මම මේ වෙලාවේ දැන් ටිකක් මතක් කරා. මේක මේ ආරම්භක ආරම්භ නැවතිච්ච තැනකින් නැවත නැවත ආරම්භ කිරීමක් හැටියට තමයි පටන් ගැනීමක් හැටියට තමයි මේක මේ කියන්නේ. මම මේ අවස්ථාවේ පොඩි කාල වේලා දෙනවා විනාඩි කිහිපයක් අපේ මේ අහගෙන ඉන්න පින්වත් හැම දිනාටම පින්වත් හැම දිනාටම පොඩ්ඩක් මතක් කරන්ට ප ဋ ාණ ධර්මය සමහර අය අපිට කියලා තියෙනවා මේ පොඩ්ඩක් දැනගන්නට ලැබුණා ඒක මේ ප ဋ ාණේ ඇත්ත වශයෙන්ම මාත්‍රිකාව රසවත් මාත්‍රිකාව හොඳයි මාත්‍රිකාව බොහොම ඉහළයි ඒ වුණාට ඒකෙන් කියවෙන ධර්ම කොටස් එහෙම යන් යන් අවස්ථාවලදී කෙනෙකුට මේ ග්‍රහණය කරගන්න අරමක අමාරුවක් අපහසුයක් තිබුණ බවකුත් අපිට යන් යන් අවස්ථාවලදී දැනගන්න ලැබුණා. ඉතින් ඒක නිසා ඒක මේ අමාරුවෙන් අමාරුවෙන් ඇවිල්ලත් ඒක තේරෙන්නේ නැත්නම් ඒක හොඳ නෑ ඒක සුදුසු නෑ නමුත් අපි කැමති මේ පින්වතුන්ට පුළුවන් උත්සාහයක් කරලා ඒ අහුවෙන්නේ නැති තැන් තෝරලා බේරලා දෙන්න. ඒක නිසා මම මේ වෙලාවේදී විනාඩි කිහිපයක් දෙනවා. අපි දැන් මේ කතා කරගෙන යන ධර්ම පිළිබඳව මේ පින්වතුන් නවත්තපු තැනත් එක්ක මේ පින්වතුන්ගේ වැටහීමත් එක්ක මේ ප ဋ ාණ ධර්මය පිළිබඳව මේ පින්වතුන්ගේ දැන් තියෙන ඕනෑකම අදහස වැටහීම පිළිබඳව මතකය අවදි කරමින් මේ පින්වතුන්ට පොඩි ප්‍රශ්න ටිකක් අහන්න අපි අවස්ථාව සලසලා දෙනවා. ඒකත් එක්ක මම ඉස්සරහට මේක කරගෙන යනවා. හොඳයි. තෙරුවන් සරණයි. මේ පින්වතුන්ට ඒක එක කාලය අරගෙන අහන්න පුළුවන්. සැප වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින්. හොඳයි මම ගෞරවයෙන් කල්‍යාණ මිත්‍රයන් යොමු වෙන්න. ඔබ සැමගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම කොයි ආකාරයෙන් මේක අපි ස්වාමීන් වහන්සේ අපිට සවිස්තරව කියලා දුන්න ප ဋ ාණ ප්‍රකරණයේ ඇති කරුණු කොයි විදිහටද තේරුම් ගත්තේ කියන අර්ථයත් ඒ වගේම එක් වෙන වටිනාකමත් පවසන අවස්ථාවක් තියෙන හැමෝටම දරුවන් සන්නයි. මම ශ්‍රීමති මහත්මිය යමින් නම් මුලින් එරුවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ වහන්සේගේ පාද නමස්කාරයෙන් ප්‍රශ්න ආරම්භ කරන්න ස්වාමීන් වහන්සේ මට පසුගිය මාස දෙක ඉතාම කාර්ය බහුල අවස්ථාවක් වුණා පවුලේ මරණ දෙකක් සිද්ධ වුණා ලංකාවට යන්න උනා ඉතින් හුඟක් වැඩක් පසු වුණා නමුත් මම මේ ටිකක් පත්තාන දේශනා පිළිබඳ කියවගෙන ගියා මම වැඩිපුර අවධානය යොමු කරේ ස්වාමීන් වහන්සේ මාර්ගප්‍රත්‍ය ගැන මාර්ගප්‍රත්‍ය ගැන ඔව් මේ ඒක කියවගෙන යනකොට අවබෝධ කරගෙන යනකොට ස්වාමීන් වහන්සේ මට මේ ප්‍රශ්නයක් ඇති වුණා මේ දැන් මාර්ගය කියලා කිව්වහම සුගතියට යන මාර්ගයත් දුර්ගතියට යන මාර්ගයත් දෙකම මාර්ග වශයෙන් සලකන්න පුළුවන් බව හිතුනේ ස්වාමීන් වහන්සේ එතකොට මේ දැන් සුගතියට යන සුගතිගාමී මාර්ග සම්මාදිට්ඨිය ආදී වශයෙන් එන අංග අට පැහැදිලි. දැන් ඔබ වහන්සේ මේ දේශනාවේ සඳහන් කරා මිත්‍යා දිට්ඨි, මිත්‍යා සංකප්ප, මිත්‍යා වායාම, මිත්‍යා සමාධි කියන හතර සත්‍ය නරක තැන් වලට ගෙනියනවා කියලා. මගේ අඩුපාඩුවක්ද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. අනිත් අංග සඳහන් වෙලා නැහැ මම ලියාගත්තු නෝට් එකේ. ස්වාමීන් වහන්සේ ඒවත් සම්බන්ධයක් තියෙනවද ඒවා අත්තරින්න හේතුවක් තිබුණද කියලා ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා පැහැදිලි කර දෙන්න කියලා. හොඳයි ඒකත් ඇත්ත වශයෙන්ම අපි කතා කරන්න ඕනේ ඒකත් අපි හිතේ තියාගන්නවා මාර්ගපත්‍ය පිළිබඳවත් අපි කතා කරා ඒ ඒක හොඳයි තව අපේ අනිත් පින්වතුන්ට තියෙන මේ කරුණු ගැනත් අපි අහන්න පුළුවන් එක්කෙනෙකුට ඉදිරිපත් වෙලා මේ තව එකක් අපි බොහෝ මෛත්‍රිය මතක් කරනවා මේ සමහර අවස්ථාවලදී අර සූත්‍ර දේශනාවල් වල කියපු විදිහටම ඒ ධර්මයේම තමයි නමුත් විස්තර කිරීමේදී ඒ විදිහටම නෙවෙයි මේකේ තියෙන්නේ දැන් ඔය ඒක නිසා අපි නැවත ඔය වැටහෙන්නේ නැති සමහර වෙලාවට ඔය ටිකක් සූත්‍ර දේශනාවල් වලට ඇහුම්කන් දීලා ඒ ධර්මයේ හිතේ තිබෙනා වූ හිතේ දරාගෙන ඉන්න අනිත් ඔය මේ විස්තරයක් අහනකොට සමහර තැන්වල කරුණු කාරණා අඩු වෙනවා සමහර තැන්වලදී කරුණු කාරණා වැඩි වෙනවා ඒක එහෙම වැඩි වෙන්න ඇයි කියන එක අපේ මේ චෛතසික කාණ්ඩත් එක්කාසු කරගෙන අපි කියලා දෙනවා. හොඳයි. ඒකත් අපි මේකට ගන්නවා මම කියලා දෙන්නම්. තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? කියන්නක බලන්න මේ විශේෂයෙන්ම මේ අපිට දැනගන්න ඕනන්නේ මේ ප ဋ ාණ කියන මාතෘකාව යටතේ කියන ඒවා තේරෙනවද කියලා. තව කාටද තියෙන්නේ? අවසරයි සෝනන් වහන්ස ඔබ වහන්සේට විශාල පිනක් මම හිතන්නේ මේ මෙච්චර දීර්ඝ කාලයක් අපිට මේ ධර්මය කියලා දෙනාට ඔබ වහන්සේගේ මේ සමත් සමස්ත දේශනාව මේ කියන්නේ ඔබ වහන්සේ දැන් කාලයක් තිස්සේ අපිට කරපු දේශනාවේ සාරාංශය විදිහට මට හිතුණා ඔබ වහන්සේගේ වහන්සේ අපිට මේ ඉස්තු ගන්නන්න හදන්නේ මේ ලෞකික හා ලෝකෝත්තර தત્ත්වයේ වෙනසක් ඒ අතර සමස්ත ඒ කියන්නේ මම කියන පුද්ගලයෙක් නෑ මෙතන තියෙන්නේ යම්කිසි ශක්තියක් විතරයි ඒ වගේ අදහසක් තමයි ස්වාමීන් වහන්සේ මේ හැම දේශනාවකම අවසානයේ අපිට අවබෝධ වෙන්නේ ලෝකෝත්තර මට්ටමේ ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගැඹුරු දේශනාවට ඔබ වහන්සේ අපව එක්කගෙන යනකොට කිසිම දෙයක් නෑ මේ ලෝකේ යම් කිසි ශක්තියක් පමණයි කියන අදහස තමයි ස්වාමීන් වහන්සේ මට ආවේ. මම හරිද කියලා මට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔව් ඒකේ ඒ හිතපුතාලෙත් නිවැරදි ශක්තියක් තමයි තව ටිකක් අපි ඉස්සරහට යනකොට ඔක පැහැදිලි කරගන්න පුළුවන් මේ පොඩි මේ වෙලාවට ඒ ප්‍රශ්නයට පොඩි එක්කාසුවක් උත්තරයක් වගේ තව මේක ඉස්සරහට කියනවා නමුත් හිතාගන්න මේ විදිහට කියන්න පුළුවන් දැන් නිවන කියන්නේ රූපය නෙවෙයි රූපය කියන්නේ නිවන නෙවෙයි. හිත කියන්නේ රූපය නෙවෙයි, රූපය කියන්නේ හිත නෙවෙයි. හිත කියන්නේ චෛතසික නෙවෙයි, චෛතසික කියන්නේ රූප මේ හිත නෙවෙයි. රූපය කියන්නේ චෛතසිකත් නෙවෙයි, චෛතසික කියන්නේ රූප නෙවෙයි. මේ මේ ධර්ම එකින් එකටම වෙනස්. නිවන වෙනස් ආකාරයක තියෙන එකක් රූපය වෙනස් විදියක තියෙන එකක් හිත වෙනස් විදියකට පවතින ධර්මයක් චෛතසික වෙනස් විදියකට පවතින ධර්මයක් ඊට පස්සේ චෛතසික ධර්ම අතර ගත්තාම ලෝභය සම්පූර්ණ වෙනයි වෙනස් ද්වේෂයට ද්වේෂය සම්පූර්ණ වෙනස් මෝහයට මෝහය වෙනස් දෘෂ්ටියට ඔය විදිහට මේ හේතුඵල ධර්ම හැටියට මතුවෙන ධර්ම ගුඩේ එකින් එකට වෙනස් වූ ලක්ෂණයන්ගෙන් හැකියාවන්ගෙන් ශක්තියෙන් යොමු හැදිච්ච තිබෙන යුක්ත වෙච්ච මේ ධර්ම වෙන වෙන ධර්ම ටිකක් තියෙන්නේ. ඒ කියන්නේ වෙන වෙනම ශක්තිය ටිකක් තියෙන. අපේ මේ මහත්මිය කියපු වචනේ වෙන වෙනම ශක්තිය ටිකක් තියෙන්නේ. ඒ වෙන වෙනම ශක්ති තියෙන වෙන වෙනම ධර්මවල. ඉතින් මේ හිතේ තියෙන ශක්තිය නෑ චෛතසිකවල චෛතසිකවල තියෙන ශක්තිය නෑ හිතේ. රූපවල තියෙන ශක්තිය හිතට නෑ හිතේ තියෙන ශක්තිය රූපවලට. ඉතින් මේක එක එක එක එක වෙනස් වෙනස් ශක්ති තිබෙන ධර්ම. ඒ වගේ වෙන වෙනම ශක්ති ටිකක් තමයි තියෙන්නේ ඒ ටික ඇරුණාම වෙන එකක් නෑ සත්වයක් නෑ කියන තැනට එනවා ඒක තමයි කියන්නේ ඒ ඒ දැන් මේ ප ဋ ාණ පාඩම තුලින් කරගෙන යන්නේ ඒ වෙන වෙන ධර්ම මොනවාද වෙන වෙන ධර්මවල තිබෙන්නා වූ ඒ වෙන ශක්ති මොනවද කියලා තේරුම් කරලා දෙන සහ ඒ ශක්තිය ඒ ශක්තිය තවත් ශක්තියකට නිකන් ඒත්තුවක් එහෙම නැත්නම් බලපෑමක් උපකාරයක් දක්වන්නේ කෙසේද අන්නේ ටික තමයි මේ කියන්නේ. ඒ කියන්නේ එක එක ශක්තියක් සවක් ශක්තියකට බලපෑමක් කරනවා. ඒ කියන්නේ උපකාරය. සමහර හැම එකටම බෑ. දැන් මේකට එක එක ධර්මයක් තවත් එකකට එකට උපකාර කරනවා. හැබැයි තව හැම එකටම උපකාර කරන්න බෑ. ඒක එක පැත්තකට විතරයි. තව එකකට නොවෙන්න පුළුවන්. අන්න ඒ ශක්ති වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම කියලා දෙන හොයලා බලන මෙනෙහි කරන පාඩමක් තමයි මේ ඒ විදිහට හිතාගත්තට කමක් නැහැ කියලා අපි මෛත්‍රිය මතක් කරනවා. තවත් එක්කෙනෙකුට මොන හරි තියෙනවා නම් කියන්න පුළුවන්. මේ මේක එහෙම හිතන එක හොඳයි. ඊළඟ සැරේ. බොහොම පිං ස්වාමීනා. ඊළඟ සැරේ ස්වාමීන් වහන්සේ මම හිතන්නේ මේ ස්වාමීන් වහන්සේගේ මේ පැහැදිලි කිරීමුත් ඒ වගේම මේ ප ဋ ාණ ධර්ම කොටස් ටික ගන්නකොටත් තේරිච්ච දෙයක් තමයි ස්වාමීන් වහන්සේ අපි අර මූලිකව ඉගෙනගත්ත අභිධර්ම කරුණු ගැන සිහි කිරීමක් මතක් කර ගැනීමක් මේ නිරන්තරයෙන්ම මේ ටිකේ මේවා කියා දෙන අතර සිද්ධ වුණා. ඒ වගේම ඒව කොයි ආකාරයෙන් විවිධ කෝණවලින් බලන්නේ කියලා. දැන් උදාහරණයක් ඇටිට ඉස්සලා ශ්‍රීමති මහත්මිය කිව්වා වගේ දැන් ධානා පච්චය ගත්තොත් එහෙම ඥාන පච්චය කියනකොට අපිට සාමාන්‍යයෙන් ධ්‍යාන කියනකොට මතක් වෙන්නේ ඒක රූපී ධ්‍යාන එහෙමත් නැත්නම් අරූපී ධ්‍යාන වගේ දේවල්. නමුත් දැන් මෙතනදී මේ ඥාන කියන වචනයෙම ඒකත් එක්ක තදින් බැස ගන්නවා එහෙමත් නැත්නම් අර දවලා දානවා වගේ අර්ථ වලින් විවිධ කෝණ වලින් මේ චෛත්‍යික ධර්ම ටිකත් ඒ වගේම සිත් ගැනත් බලන්න අපිට අවස්ථාවක් ලැබුණා. ඒ කියන්නේ මේ ධර්මය තියෙන සම්පූර්ණම ඒ කියන්නේ අපි කිව්වොත් එහෙම වටපිටාවත් එක්කම ධර්ම කරුණු අවබෝධ කර ගැනීමට මේ දේශනා හරියට ඉවහල් වෙනවා කියන එක තමයි විශේෂයෙන් කියන්න තියෙන්නේ. ඒ වගේම මේක නිතර පරිහරණය නොකළොත් ඒ අපිට අමතක වීම වගේ දේවල් වෙනවා. ඒක නිසා මේ ධර්ම කාරණා මෙනෙහි කිරීම නිතර නිතර කරගත යුතුයි කියන සත්‍යය තමයි මට තේරෙන්නේ මම මේක මට මතක් කරගන්නවා මම නිතර මතක් කරගත යුතුයි නැත්නම් මේකේ තියෙන රසයත් ඒ වගේම මේකේ තියෙන වටිනාකමත් අමතක වෙනවායි කියලා ඒ විදිහට තමයි හිතන්නේ ස්වාමීන් වහන්සේ ඉතින් අපිට ගොඩාක් ධර්ම කරුණු විවිධ කෝණ වලින් මතු කරලා ඒවා අපිට කලින් ඉගෙනගත්ත මූලික කරුණුත් එක්ක ගලප ගන්න ලොකු පහසුවක් ඒ වගේම උපකාරයක් සිද්ධ වුණා ස්වාමීන් වහන්සේ කියන සමහර කියම් තියෙනවා තේරුවන් සරණයි. බොහොම හොඳයි මහත්තයා බොහොම හොඳයි. ඒ මේ ඒක එහෙම තමයි නිතර නිතර කතා කරේ නැත්නම් ඒක අභාවයට යනවා. ඒක හැබැයි ඒ කියන්නේ ඒකට කාරණයක් තියෙනවා ප්‍රත්‍යජන හිත ලෝකයේත් එක්ක ගැවසී ගත්ත හිත ගොඩාක් ලෝක සංකල්පයත් එක්ක ගැට ගැහි හිත හිතා ඒවත් එක්ක පැවතිච්ච හිත හරි ඉක්මනට ඒ පැත්තට ගොඩ වෙනවා. ඒ පැත්තට යට ඒ පැත්තට බර වෙනවා. අපිට අර ලෝක චින්තනයෙන් ලෝක සංකල්පනාවෙන් ලෝකයේ විදියට හිතන එකෙන් අයින් වෙලා ගැඹුරු විදියට හිතන එක හිතට අලුත්. ඒක කොච්චර රසයට ප්‍රණීත විදියට හිතට දැනුණත් අර පුරුද්ද බලපානවා ඒක නිසා ඒ ගැඹුරු ධර්මය නිතර කතා කරේ නැත්නම් හිතුවේ නැත්නම් එනෙහි කරේ නැත්නම් අර ලෝකයේ තිබෙනා වූ මට්ටමට ආයෙත් ගැලවිලා යනවා ඒක නිසා නිතර කතා කළ යුතුයි ඒක හරිය වටිනවා අනිත් එක තමයි මේ ධර්ම අවදියක් අපේ හිතවල ඇති වෙනවා ධර්මයේ පැත්තට හිත අවදි කරලා තියෙනවා. ඔය නිතර නිතර කතා කිරීම නිසා බුදුරජාණන් වහන්සේ ඒ නිසාම අර මාත්‍රිකා 10ක් මේ කතා කරන්න මාත්‍රිකා 10ක් අනුමත කළා. ඒ අනුමත කරපු මාත්‍රිකා 10 ඒක තියෙනවනේ අල්පේච්ඡතාවය, සන්තුෂ්ඨිතාවය, පවිවේකතාවය, විරියාරම්ම සුබර ඊට පස්සේ අර තියෙනවනේ මේ සමාධිය මේ සීලය සමාධි කතා ඔය විදිහට කතා 10ක් තියෙනවනේ. ඒ කතා 10ේ ඒ කතා 10ට මේක අන්තර්ගතයි. එතකොට එහෙම කතා කරනකොට ඒ කතා කරන මොහොතෙත් කෙලෙස් නැති කරලා අපි ලෝක මට්ටමින් අයින් කරලා తాවකාලික හෝ විස්කම්බන ප්‍රහණයෙන් හරි හිත මේ නිවාගෙන සනසාගෙන අතෙන්ට අරගෙන යන. ඒක නිසා හරි වටිනවා. තවත් එකක් තමයි මේ මට මේ මහත්තයා කියනකොට මතක් වුණේ දැන් අපි මේ මේ දැන් ඔය අර ඉස්සෙල්ලා අර මහත්මයෙකු කිව්වා මේ මරණයක් වෙලා ලංකාවට එහෙම යන්න සිද්ධ වුණා කියලා. එතකොට එහෙම සිද්ධ වෙනවා. දැන් කාගේ හරි අම්මා තාත්තා නැති වුණොත් එහෙම මේ ඒ අම්මා තාත්තා මරණයට ඇත්ත වශයෙන්ම යනවා. මේ මෙන්න මෙහෙම සිද්ධියක් වුණා. එක පවුලක මේ එක පවුලක මේ ගියේ අන්තරා වුණා වෙන රටක අන්තරා වෙලා මේ ඊට පස්සේ ඒ මරණය ශ්‍රී ලංකාවට අරගෙන ගියා. ඉතින් මේ අරගෙන ගිහිල්ලා එහෙ තමයි කටයුතු කරේ. මේක දිහා හොඳට බැලුවයින් පස්සේ සමහර අයගේ අම්මා පිටරට අන්තරා වෙනවා ලංකාවට අරගෙන යනවා. ලංකාවේ ඒ අවසාන කටයුතු දක් කරනවා. ඊට පස්සේ අම්මා ඒ දේහය කො දවනවා එහෙම නැත්නම් භූම දාණය කරනවා. එතකොට දැන් මේ මව් ගුණ කියලා જાතිය කතා කරන මව් ගුණ, පිය ගුණ. ඇත්තට මේ අම්මා කියලා කියන්නේ මේ අම්මා කියලා කියන්නේ මොකක්ද? ඇයි මෙච්චර මේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට අනුමත කරේ වඳින්ට, පුදන්ට, සලකන්ට, බනින්න එපා, ගහන්න එපා, දොස් කියන්න එපා. ඒ විදිහට එහෙම මෙච්චර බුදුරජාණන් වහන්සේ මේ එහෙම කියලා තියෙන්නේ අද කාලෙත් ඒ මව් ගුණ එහෙම කියන්නේ මේ ඇත්තට මොකද්ද කියලා බැලුවම බැලුවම අපි මොකටද මේ සලකන්නේ? මේ පිට වගේම අතක්, පයක්, ඔළුවක්, හිසක්, කටක්, බඩක් තිබෙන ශරීරයක් නේ. ඇත්තට බැලුවම එහෙම පංචස්කන්ධයක් නේ. එතකොට මේකට සමානයිනේ සාමාන්‍ය කෙනෙකුගේ මේ සමානයිනේ රූප වශයෙන් බැලුවොත් කන්නේ මේ තිබෙනා වූ එළවලු බත් මාළු දේවල්. එතකොට මේ ඇයි එතෙන්ට විශේෂත්වයක් මොන අංගෙන්ද? ආන්න එතෙන්ට එනකොට ප්‍රශ්නයක් හිටිනවා අපිට. ඇත්තටම මේ යම්කිසි මාතෘත්වය කියලා කියන්නේ චිත් සිත සිතක් චෛතසික ධර්ම ගුණයක් මේ අමුතු විදිහකට ගුණයක් ඉලිප්පුවාගෙන ක්‍රියාත්මක වෙනවා. අපිට අපේ මේ ජීවිතේට අපේ ඇහැට කනට නාසයට මේ ආයතන වලට මේ පංචස්කන්ධයට මේ ආයතන ටිකට වෙනත් පංචස්කන්ධයක් ආයතන ටිකක් අමුතු විදිහට ක්‍රියාත්මක වෙනවා ඒ ක්‍රියාත්මක වීමේදී මේ චෛතසික ධර්ම දෙක කරුණාව මව් ගුණය කියලා ගත්තයින් පස්සේ ඔතන තියෙනවා කරුණාව කියන චෛතසිකේ. කරුණාව කියන චෛතසිකේ පුදුම විදිහට අපිට වෙනත් කෙනෙක්ගේ නැති කරුණා චෛතසික වෙනත් තැනක ක්‍රියාත්මක නොවන කරුණ විදියට මේ කරුණා චෛතසිකය අපිට අම්මා වූ පංචස්කන්ධේ ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා අපි අම්මට වඳිනවා කියන්නේ තාත්තට වඳිනවා කියලා කියන්නේ ඔය කරුණාව. ඔය කියනා වූ මෘදු ගුණයට. ඔය චෛතසිකයට ඔය ඔය චෛතසිකේ තමයි අපි ලොකු කරලා අර මේ රූපය රූපය වට කරලා අපි හිතාගන්නේ ඔය මයි කරුණා ගුණය, මෛත්‍රී ගුණය, මුදිතා ගුණය, උපේක්ෂා ගුණය, ඒ වාගේම නිර්ලෝභී ගුණය. ওই ටික තමයි ඔය මේ ඔය මාතෘත්වයේ හැටියට සලකගන්න. සලකගන්න. ඒ අම්මගේ අම්මගේ අත් දෙක පා දෙක ඇස් දෙක කන් දෙක හිස මේ ශරීරයේ ඔක්කොම දරුවෙක් හැටියට සලකන්නා වූ පංචස්කන්ධයේ වෙනුවෙන් අර කරුණාව කියන එක අමුතුම විදිහට බැහැගෙන යනවා. ඒක නිසා අපි මේ ඇත්ත වශයෙන්ම අම්මා කියලා ගන්නකොට කොතෙන්ද අපි වඳින්නේ? මොකටද වඳින්නේ කියලා ගත්තයින් පස්සේ ඇත්තටම වඳින්නේ අර ගුණයටයි. ඒක නිසා මේ ඒ කරුණා ගුණය, මෛත්‍රී ගුණය ඒවට තමයි අපේ හිතේ අන්න එතකොට මේ ඔය මේ මේ මේ ප ဋ ාණ ධර්ම වල කියාගෙන යනකොට ඇත්ත වශයෙන්ම අම්මල තාත්තලා නැහෙනේ. අම්මා කෙනෙක් ගැන කතා කරන්නේත් නැහැ තාත්තා කෙනෙක් ගැන කතා කරන්නේත් නැහැ. හැබැයි ಗುಣ ස්වභාව ටිකක් විතරක් කතා කරනවා. එතකොට මේ ප ဋ ාණේ අම්මට තාත්තට යොදන්න බැරිද කියලා ප්‍රශ්නයක් එනවා. ඇයි මේ ප ဋ ාණේ කියන තැන අම්මා තාත්තා නැද්ද? එහෙම නැත්නම් ප ဋ ාණේ කියන එක අම්මා තාත්තා ගාවට ගෙනියන්න බැරිද? නෑ පුළුවන්. පුළුවන්. හැබැයි යන්නේ වෙන විදිහකට. ඒක නිසා ඒ පොඩියට පොඩියට පොඩියට පොඩියට කපලා කඩලා කඩලා කඩලා ගත්තන් පස්සේ අවසානයේදී ඇත්ත වශයෙන්ම මාතෘත්වයේ පීතෘත්වයේ කියලා කියන්නේ මේ කරුණා ගුණය මෛත්‍රී ගුණය ඊට පස්සේ ඉරිසියාව නැති මුත්තා ගුණය ඒ වගේම අකම්පිත කොහේ පැත්තටවත් පෙරලෙන්නේ නැති උපේක්ෂා ගුණය පරිත්‍යාග අලෝභීචේ අලෝභ චෛතසිකය ඔන්න ඔය වගේ කුසල චෛතසික ටිකක් තමයි අපිට මහත්තුරුත් හැටියට ඉදිරිපත් වෙන්නේ. ඇත්තටම ලෝකේ කතා කරනකොට ඔය වගේ. දැන් මේ මේ කියන මේ මේ ප ဋ ාණය කතා කරන චෛතසික ධර්ම, චිත්ත ධර්ම, රූප ධර්ම ඔය මණ්ඩලයක් වගේ එක පොදියට ඒ ධර්ම ටික එකිනෙකාට උදව් උපකාර කර කර පවතිනවා. ඒක ගලවලා ලිහලා ඒ වගේ ಗುಣ මේ හොඳට හිතන ඒ වගේ තනිකර ඒ කියන්නේ individual qualities aspects ඉතින් කියන්නේ තනි තනි පෞද්ගලික ಗುಣ ලක්ෂණ හොඳට මේ දැනගන්න හිත යොදන එක වෙන වැඩක් තමයි මේකෙන් අපේ මේ ප ဋ ාණ සාකච්ඡාව තුළින් සිද්ධ වෙන්නේ. ඒ විදිහට තමයි බුදුරජාණන් වහන්සේගේ ඔය දේශනාව සරියුත් ස්වාමීන් වහන්සේ විස්තර කරලා තියෙනවා. අනිත් එක තව එකක් මතක තියාගන්න ඕනේ. මේ එක ධර්මයක තිබෙනවා මේ හැකියාවල් ගොඩක්. සමහර වගේ දෙකක් තියෙනවා, සමහර වගේ තුනක් තියෙනවා, සමහර වගේ හතර පහක් තියෙනවා. ඒ වගේ මේ ಗುಣ හැකියාවල් ගොඩක් තියෙනවා. මේ ඒවත් අපි හොඳට තේරුම් ගන්නට මහන්සි ගන්න ඕනේ. ඒකට උදාහරණයක් ඇටියට කියන්න පුළුවන් අර තියෙනවනේ මේ මේ ප්‍රඥාව ගැන බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවනේ. මේ සූත්‍රයක තියෙනවා පළවෙනි සූත්‍රයේම තියෙනවා මේ මේ ප්‍රඥාවේ හැකියාවල් ගානක් ඒ තමයි ධම්මචක්ක පවත්තන සූත්‍රයේ තියෙන චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝක උදපාදි බලන්න වචන කීපයකින් එකම ධර්මයේ එකම ප්‍රඥාවේ හැඩතල කීපයක් තේ ලක්ෂණ දේශන ලක්ෂණ ටිකක් දේශනා කරලා තියෙන. ඔය ඔක්කොම ටික තියෙන්නේ එකම එකම ධර්මයේ. ඒ වගේ අපි මේ අපි ප්‍රාර්ථනා කරනවා බොහොම මෛත්‍රී. හැම එක්කිනාටම ඔය එක ධර්මයක තිබෙන කෘත්‍ය හැකියාව, ලක්ෂණ ටික ප්‍රධාන ලක්ෂණයයි තවත් ඒකට ඇහැදලා තිබෙනා වූ ගුණ ටිකයි මේ දැකගන්න දැනගන්න මේ හොද්දට ශක්තිය හදාගන්න මේ සාකච්ඡාව තුළින් තවත් පොඩි උදව්වක් කරන්න මේ මාර්ග හිත බලන්නකෝ. මාර්ග හිත ගැන. මාර්ග හිත අට කරුණු දෙකක් කියනවනේ. බලන්න මාර්ග හිත ගැන කියනවා එකක් තියෙනවා පළවෙනි මාර්ග හිතින් කෙලස් තුනක් කපනවා කියලා. පළවෙනි මාර්ග හිතේ සක්කාය දිට්ඨිය, විචාව, සීලබ්බත පරාමාස කියන ඒ ධර්මතා තුන නැති කරලා විනාශ කරලා කපලා සම්පූර්ණ විනාශ කරනවා කියලා කියනවා. ඔය හැකියාව එකේ තියෙනවා. එහෙම කියනවනේ. ආය අනිත් පැත්තට හිතලා බලන්න මාර්ගසිත ඒ කියන්නේ සෝවාන් මාර්ගසිතට අරමුණු වෙන්නේ මොකද්ද? ඔය කෙලෙස් කපන එකද අරමුණු වෙන්නේ ඒ එක ක්ලේශයක්වත් අරමුණු වෙනවද? සක්කාය දිට්ඨිය අරමුණු වෙනවද? ඊට පස්සේ සීලබ්බත පරාමාසය අරමුණු වෙනවද? විචිකිච්ඡාව අරමුණු වෙනවද? නැහැ. ඔය ඔය තුනෙන් එකක්වත් අරමුණු වෙන්නේ නැහැ මාර්ගසිතට. මාර්ගසිතට අරමුණු වෙන්නේ අසංකත ධාතුව නම් වූ නිර්වාණ ධාතුව එක විදිහකට අරමුණු වෙනවා. දැන් බලන්න දෙක එක තැන නෙතිනේ. කෙලෙස් කැපීමේ හැකියාවක් තිබෙනවා නිවන් දැකීමේ හැකියාවක් වෙන එක තැන. ඒක නිසා එක ධර්මයක තිබෙනවා පුදුම විදිහේ මේ ආනුභාව සම්පන්න ලක්ෂණ හැකියාවල්. ඒවත් අපි තේරුම් ගන්නට ඕනේ මේ කතාවේදී. එතකොට අපිට ධර්මයේ තේරුම් ගන්න ලේසි සමහර වෙලාවට බුදුරජාන් වහන්සේ ඔය ධර්ම හතර පහක් තියෙන තැනක එකක් එක ගුණයක් එක්කෙනෙකුට දේශනා කරනවා. ඒකම තව තැනක ගිහිල්ලා ඒකේ ඊළඟ ගුණේ තව එක්කෙනෙකුට දේශනා කරනවා. එකම ධර්මය. ආන ඒ වගේ තියෙනවා. මේ මේකත් මම මේ මතක් කරේ මේ පින්වතුන්ගේ මේ කරගෙන යන මේ ප ဋ ාණ සාකච්ඡාවට ප ဋ ාණ ධර්ම අහුලන මේ වැඩේට හිතන්ට උපකාර වන ධර්ම කොටසක් හැටියට. තේරුවන් සරණයි. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම හිතනවා එහෙමනම් අපි ඉදිරියට අ මෙතන යන ස්වාමීන් වහන්සේ කොහොමද ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන්නේ? හොඳයි. අද ආරම්භයක් හැටියට මේක මේ පටන් ගත්තේ. මේ කියන්නේ නැවත ආරම්භ කිරීමක් හැටියට. අපිට තව ප්‍රත්‍ය ධර්ම හතරක් ගැන සාකච්ඡා කරන්න තියෙනවා. එතකොට ඒ සාකච්ඡා කරන්න යන ප්‍රත්‍ය ධර්ම හතරෙන් පොඩි ආරම්භක පොඩි කොටසක් කියලා අපි අදට අවසන් කරමු. ඒ තමයි අපිට කතා කරන්න තිබෙන්නේ ප්‍රත්‍ය ධර්ම වල අත්‍ය ප්‍රත්‍යය. තව තියෙන හතරක් අත්‍ය ප්‍රත්‍යය, නත්‍ය ප්‍රත්‍යය, විගත ප්‍රත්‍යය, අවිගත ප්‍රත්‍යය කියලා ප්‍රත්‍ය ධර්ම හතරක්. ඒ ප්‍රත්‍ය අපි මේ 21 21 වෙනි ප්‍රත්‍යය තමයි අත්‍යපත්‍ය. ඒකේ කියන්නේ මේ පාලි භාෂාවෙන් අත්ති කියලා කියන්නේ තියෙනවා කියන එක. අත්ති කියලා කියන්නේ තියෙනවා කියන එක. එහෙම නැත්නම් පවතිනවා. විද්‍යාමානයි. දැනට දැනට ලයිව් තියෙනවා කියන එක තමයි අත්ති කියලා කියන්නේ. මේ තියෙනවා කියන එක මේ විදිහට හිතා ගන්නට දැන් මේ තියෙනවා කියන දේ මෙතන කතා කරන්නේ ඔය තියෙනවනේ හැම ධර්මයක්ම උපදිනවා තියෙනවා නැති වෙනවා කියලා. උපාදයයි තිතියයි භංගයයි කියලා තියෙනවා. ඊට පස්සේ උපාදේ තිතියේ භංගය කියන එක එන් අයින් වෙච්ච ගමන් ඒක නැහැ. උපාද තිති භංග කියනා වූ තැන බොහොම සියුම් තැනක්. ඒ හරියේ තියෙනවද අන්න එතන තමයි තියෙනවා කියලා ගණන් ගන්නෙ. එතකොට මේ උපාද තితి භංග කියන අවස්ථාවට පත් වුණාම යම තියෙනවා කියලා ගන්න. දැන් අපිට ওই වටපිටාවේ පේනවනේ දේවල්. ඔය පේන්නේ උපාද තితి භංග අවස්ථාවේ තියෙන ටික විතරයි. උපා ඉස්සෙල්ලා තිබිච්ච ටික දැන් පේන්නේ නැහැ. ඒ කියන්නේ උපාදිතී භංග අවස්ථාවෙන් භංගෙන් බිඳලා ගිහිල්ලා. එතකොට දැනට අපි හතර වටේම බැලුවොත් එහෙම උපාදිතී භංගය කියන ආව ඒකේ දැනට ඒ අවස්ථා තුනේ වැඩ කරන්නා වූ ක්‍රියාත්මක වෙන්නාව ටික තමයි අපිට තියෙන්නේ. ඒක නිසා මෙතන තියෙනවායි කියලා කියන්නේ මේ අවස්ථා තුනට එන්නා වූ ධර්ම. ඊළඟට ඒ ධර්ම ඒ කියන්නේ උපාදය, තිතිය භංගය කියන ඒවට එන්නෙම හේතුඵල ධර්ම යටතේ එනවා. හිත කියන එක උපාද තිති භංග වලට එනවා. එතකොට චෛතසික ධර්ම උපාද තිති භංග වලට එනවා. රූපත් උපාද තිති භංග වලට එනවා. මේ මේ ධර්මතාව විතරයි උපාදිත භංග වශයෙන් කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. නිවන බෑ. නිවන උපාදිතී භංග වලට එන්නේ නැහැ. එතකොට දැන් මේ නැති එකක් තවත් එකකට උදව් කරන්න බෑනේ. එතකොට යමක් දැන් මැරිච්ච මිනිසියෙකුට බෑනේ ඉන්න මිනිසියෙකුට උදව් කරන්න. ඒ මිනිසයා ජීවතුන් අතර ඉන්නකොටනේ කරන්න පුළුවන්කම තියෙන්නේ. මැරුණෙන් පස්සේ බෑනේ. යම්කිසි මිනිසෙක් ඉපදිලා නැත්නම් ඉපදිලා නැති මිනිසයාටත් බෑ කෙනෙකුට උදව් කරන්න. හේතුව ඉපදිලා නැහනේ. යම්කිසි මිනිසෙක් ඉපදිලා තියෙනවා මැරිලා නැහැ. ආන්න ඒ අතරනේ තවත් එක්කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේ මේ සියුම්ම පවතිනා වූ ධර්මයක් තවත් ධර්මයකට උදව්වක් උපකාරයක් කරන්න පුළුවන්කම තියෙන්නේ ඒක පවතින වෙලාවේ විතරයි ඒ කියන්නේ ඒ කියන්නේ මේ තියෙන වෙලාවේ විතරයි තියෙන වෙන වෙලාවේ තමයි උදව්ව අනිත් කෙනාට උපකාරයක් කරන්න පුළුවන්කම තියෙන්නේ මැරිලා නැහැ ඉපදුනාට පස්සේ ඒකදලා කියනවා යම්කිසි දෙයක් තිබීම තවත් ඒකට උදව්වක් උපකාරයක් ය කියලා. යම්කිසි දෙයක් තිබීම, යම්කිසි දෙයක් හට ගැනීම තවත් ඒකට උදව් වෙන, උපකාර වන ශක්තියක් එතන තියෙනවා. අන්න ඒකට කියනවා තියෙන බව අනිත් එකකට උදව් වෙනවා. විද්‍යාමාන බව අනිත් එකකට උදව් වෙනවා. දැන් මේ අපි ඕලාරික ඕලාරික යක් ගොරෝසු උදව් උපහරණ උදාහරණයක් ගත්තොත් මේ උදාහරණයක් ගත්තොත් එහෙම මේ ගහක අතු තියෙනවා ගහක අතු තියෙන්නේ හඳ තියෙන නිසා ඊළඟට ගහක කොළ තියෙනවා කොළ තියෙන්නේ අතු තියෙන නිසා අතු නැත්තම් කොළ වලට කොළ හැදෙන්න බෑ. ඒ වගේම තමයි ගහක මල් තියෙනවා මල් හැදෙන්නේ අර රිකිලි පුංචි දලු තියෙන නිසා අතු තියෙන නිසා යමක් තවත් ඒක ඇතිවීමට යමක් තවත් ඒක උපකාරයෙන් වැඩිවීමට උදව් වෙනවා නම් යමක් ආන්න ඒකට කියනවා තියෙන භවෙන් ඇති භවෙන් විද්‍යාමාන භවෙන් උදව්වක් උපකාරයක් වෙනවා කියලා. දැන් මේක හිතේ තියාගන්න. මේක හැබැයි ගැඹීර ධර්මයක්. මේක ගැන ගොඩාක් මේකේ ඔය ඔය තියෙනවා මේ අතිප්‍රත්‍ය ගැන කතා කරනකොට රූප ගැන වෙනමම ස්කන්ධ මේ කතා කරන්න ඕනේ ඒවා ඔවුනොවුන්ට ඇති වෙන අත්විභාවයෙන් ප්‍රත්‍ය වෙන කාලේ මහා මොහොත ධර්ම පිළිබඳව ඊට පස්සේ ඒකේ අර නිදේශ වාරයේ තියෙන හරිය ගොඩක් දිගට තියෙනවා. ඊට පස්සේ ආයතන වශයෙන් ආයතන වශයෙන් සහ ගෝචර ධර්ම වශයෙන් තියෙනවා. අපි ඒක ඊළඟ අවස්ථාවේදී අපි කතා කරමු. ඉතින් අත්‍යප්‍රත්‍ය ඇති වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ මේක ආරම්භයක් හැටියට මම මේ අද ගත්තේ. තවත් ඒකේ තියෙනවා කොටස් බලන්න ආකාර හතක් විස්තර කරනවා අපි ඉස්සෙල්ලා කතා කරපු ඔය මේ ප්‍රත්‍ය ධර්ම එක්කාසු කරලා ඒකත් ලං කරගෙන තමයි මේකට කියන්න ඕනකම තියෙන්නේ. ඒකේ ගුණය මේකට ඇදලා ගන්න සිද්ධ වෙනවා. ඊළඟට අපි මේ රූප ධර්ම පිළිබඳව චෛතසික චිත්ත චෛතසික ධර්ම පිළිබඳව අපි ඉස්සරහදී අපි කතා කරමු. ඉතින් මම හිතනවා මේ ආරම්භය ඉතාමත් හොඳ ආරම්භයක්. ඒ වගේම අපේ අර අර මහත්මිය කිව්වා මේ මාර්ගප්‍රත්‍ය පිළිබඳව කියන්න ඕනේ කියලා මම අපි ඒකත් වෙනමම අරගෙන තව ටිකක් වැඩියෙන් විස්තර ඇතුව කතා කරමු. අපි හැම දිනාටම ඉතින් මේ වෙලාවේදී ධර්ම අවබෝධයේ නිර්වාණ අවබෝධයේ වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. අද අපි ආරම්භයක් හැටියට මෙහෙම පටන් ගත්ත එක හොඳයි කියලා කරුණාවෙන් සිහිපත් කරනවා. අසමාන්තෙන් ස්වාමීන් වහන්සේ මම හිතනවා ආනන්දහන්සේ අපිට පසුගිය අවුරුද්ද පුරාම වගේ මේ ප ဋ ාණ ප්‍රකරණ දේශනා මත් කරලා දුන්නා. ඒ වගේම අපිට භාග්‍යයක් ලැබුණා සංඝහන්සේගේ සජීවී වැඩසටහන් වලට සම්බන්ධ වෙන්නත් සිඩ්නි නගරයේ පැවැත්වූ ඒ වගේම ඕස්ට්‍රේලියානු සංචාරයත් මම හිතනවා ඉතාමත්ම බොහෝ දිනකට ප්‍රයෝජන වස්තු දෙයක් කියලා බොහෝ දිනක් ප්‍රයෝජන ගත්තා. ඉතින් ස්වාමීන් වහන්සේ වහන්සේට ඉතාමත්ම පිං අපි පුණ්‍යානුමෝදනා කරන අපිත් වාග්යවන්තයි කියලා අපි සැලකනවා. ස්වාමීන් වහන්සේ එහෙනම් අද දවසේ දවස් මහත්මයා සම්බන්ධ විය නොහැකි බව අපිට දන්වා ඒවා තිබුණා පවුලේ මරණයක් සම්බන්ධයෙන්. මේ ඒ නිසා ස්වාමීන් වහන්සේ අද සම්බන්ධ වෙන්න වෙන්නේ නැහැ කිව්වා. ඉතින් එතුමාටත් අපි බොහොම පින් දෙනවා මේ සාකච්ඡා මණ්ඩපය අපිට සකස් කරලා දීලා ස්වාමීන් වහන්සේලා හඳුන්වලා දීලා ඒ කරන ලද සේවාවට එහෙමනම් ස්වාමීන් වහන්සේ අපි තාමත්ම කෘතඥ පූර්වකව වහන්සේගේ පාද නමස්කාර කර පුණ්‍යානුමෝදනා කරනවා අද දේශනාවටත් ඒ වගේම මේ තාක් කාලයක් අපිට දැක්කපු අනුග්‍රහයටත් ඉතින් මේ වර්ෂයේදීත් වහන්සේගේ අනුග්‍රහය අපිට දිගටම ලැබේ කියන බලාපොරොත්තු වෙනොත් අද සාකච්ඡාව සම්බන්ධයෙන් පුණ්‍යානුමෝදනා කරමිනුත් නැවත වරක් ඔබ වහන්සේට යොමු වෙනවා අද දේශනාව නැත්නම් සාකච්ඡාව නිමාවටපත් කරන ලෙසට අපි ලබන බ්‍රහස්පතින්දා හමුවන බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. යහපතක්ම සැනසෙල්ලක්ම වේවා. අද ඉතින් අපි 2018 අවුරුද්දට නැවත ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීම වශයෙන් මේ කාලය ගත්තේ. ඉතින් අපි පින්වත් ජයන්ත මහත්මයා මතක් කරපු විදිහටම අපි අපේ පින්වත් හැම දිනාටම ධර්මාභෝධී නිර්වාණාභෝධී වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන විශේෂයෙන්ම අපේ ලලිත් දඩුවත් මහත්මයාට ඒවා ඒ වගේ මහත්මයාගේ පවුලේ සෑම දෙනාටමත් නිදුක් නිරෝගී දීර්ඝාස වේවා. එතුමා තමයි ඉතින් මේ වැඩේ ඉතින් මේ විදිහට මේ ආරම්භ කරලා ලෝකෙ වටේ ඉන්න ආ වූ සත්පුරුෂ අය එකතු කරගෙන මේ වැඩසටහන කරගෙන ආවේ. අපි ඒකේ කොටස්කාරී වුණා පසු කාලීනව. ඉතින් මේ මහත්මයාටත් නිදුක් නිරෝගී දීර්ඝාස වේවා ධර්මාභෝධය වේවා. අපේ ඉතින් පින්වත් ජයන්ත රත්නායක මහත්මයා කල්යාණ මිත්‍රත්වයෙන් ඉදිරිපත් කළා එතුමා වෙනුවෙන් සෑම දෙනා වෙනුවෙන් ඉතින් අපිටත් කතා කරලා ඉතින් මේ මේ වැඩසටහන අපි පටන් ගමු කියලා ඉතින් මේ කාලය යොදාගත්තා. ඉතින් අපේ ජයන්ත මහත්මයා කල්යාණ මිත්‍රත්වයේ සහ ඒ වගේම ඒ අනිත් අය එකතු කරගෙන ධර්මයේ බෙදා දෙන්න තියෙන උද්‍යෝගමත් බව අපි බොහෝ මෛත්‍රියෙන් අගය කරනවා. ඒ වගේම අපේ අනිත් මහත්ම මහත්මිය සෑම දෙනාටම සෙත් පතනවා. ඉතින් කල්යාණ මිත්‍රයන්ගේ හිත් එක්කාසුවක තවත් අවස්ථාවක් තමයි මේ. ඒ නිසා මේ ධර්මයේ තවත් හොඳින් තේරුම් අරගෙන ඒ වාගේම කෙලසුන් නසාගෙන ඒ පරම ශාන්ත වූ ගාම්භීර වූ නිර්වාණ ධාතු ආબોධ කරගෙන සෑම දිනාටම නිවනින් සැනසෙන්න ලැබේවා. ඒ වාගේම සෑම දිනාටම නිවන් පිණිස මේ මහා අනර්ග මාර්ගයේ වැඩිමක් වේවා. අපි සෑම දිනාටම සංසාර දුකින් මිදලා නිවනින් සැනසී ඒ බුද්ධාදී උත්මයන් වහන්සේලා අවබෝධ කරගත්ත නිවනින් නිවනට ගමන් කරලා නිවන අවබෝධ කරන උන්වහන්සේලාට සමානව ඒ විඳින්නා වූ ධර්මයේ විඳින්නට හැකි වේවා සෑම දිනාගම හිත් නිවනින්ම නිවි වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු